ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණුමිට ශ්‍රී විනය ලංකාරාම වාසී අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්ද්‍රයන් වහන්සේටයි ඔබ වහන්සේට අපගේ උත්තම নমස්කාරය වේවා අවසරයි ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේ විශේෂ කටයුත්තක් යෙදුණු නිසා අපට ධර්ම සාකච්ඡාව පවත්වන්නට නොහැකි වුණා. මේ සතියේ අපි මේ ධර්ම සාකච්ඡාව පැවැත්වෙනවා. නමුත් ලබන සතියේත් අපට ධර්ම සාකච්ඡාව පවත්වන්නට නොහැකි බවක් යෙදලා තියෙනවා. මොකද විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික පිරිත් දේශනාව එදිනට යෙදලා තියෙන නිසා. ඒ නිසා 24 වෙනිදා ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ නැහැ. නැවත දෙසැම්බර් 31 වෙනිදා මේ වසරේ අවසාන දිනය ධර්ම සාකච්ඡාව නැවත පැවැත්වෙනවා. එතකොට අද දිනට નિયમિત කාරණය සබ්බාසව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේහි දෙවන සූත්‍රය සබ්බාසව සූත්‍රය මූලික කොටගෙන අපි පසුගිය සති 8ක්ම ලොල්ලේ සාකච්ඡා කළා කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මාතෘකාව. එතකොට මේ සබ්බාසව සූත්‍රයේ කෙලස් දුරු කරන එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන උපාය මාර්ග හතක් දැක්වෙනවා. එහි අවසාන කාරණය තමයි අත්ති ආසවා භාවනා පහතබ්බා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම. එතකොට මේ පිළිබඳව අපි පසුගිය සතියේ කතා බහ කළා ඒ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු කෙලස් ධර්ම. එහෙම නැත්නම් භාවනාව කියලා එතන අදහස් කරන්නේ කුමක්ද? සප්ත බොජ්ජංග ධර්ම වැඩි වීම, දියුණු කිරීම. භාවනා කියන වචනේ තේරුම වඩවනවා කියන අර්ථය. ඒතර භාවේති කියන pāli වචනේ ක්‍රියාපදයේ එහි අදහස වඩවයි වැඩි දියුණු කරයි. ඒකයි භාවේති කියන්නේ. ඒතර භාවනා කියන්නේ එයින් හැදිලා තියෙන නාම පදය වැඩ වැඩිම වැඩි දියුණු කිරීම කියන අදහස. එතකොට අපේ සිත වැඩි දියුණු කරන්නට අවශ්‍ය ගුණාංග 37ක් බෝධිපාක්ෂික ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒයින් ප්‍රධානම කාරණා හතක් තමයි මේ බොජ්ජංග ධර්ම හැටියට දැක්වෙන්නේ. ඒවා කවරාර්ථයෙන්ද බොජ්ජංග වෙන්නේ කියලා අපි මුල් සතිවලදී පැහැදිලි කළා. බෝධියට අංග වෙන නිසා බොජ්ජංග ධර්ම කියලා හඳුන්වනවා. බෝධි කියලා කියන්නේ අවබෝධය ලබන අවස්ථා. සම්මා සම්බෝධි, පච්චේක සම්බෝධි, ශ්‍රාවක බෝධි කියලා අවබෝධය ලබන අවස්ථා තුනක් තියෙනවා. ඒ කවර අවස්ථාවකින් අපි අවබෝධය ලැබුවත් ඒ සෑම කෙනෙකුටම ඒ අවබෝධය සඳහා අංගයක් හැටියට අවශ්‍ය වෙන කරුණු හතක් තමයි බොජ්ජංග ධර්ම හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. එහි පළමු කාරණේ පමණයි අපට පසුගිය සතියේ සාකච්ඡා කරන්නට අවකාශ ලැබුණේ සති සම්බොජ්ජංගය. එතකොට තව අපිට ඉතිරිව තියෙනවා ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම හතක් හයක් පිළිබඳව කතා බහ කරන්න. නමුත් අපි මුලින්ම මේ බොජ්ජංග පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරද්දිම සිහිපත් කළා මේ බොජ්ජංග ධර්ම හත පිළිබඳව හාත්පසින්ම කරුණු අපි මීට ඉහතදී සාකච්ඡා කරලා තියෙනවා. මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡා පෙළෙහිම සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව කරන ලද සාකච්ඡාවේ ධම්මානුපස්සන සතිපට්ඨාන යටතේ අපි බොජ්ජංග ධර්ම පිළිබඳව සාකච්ඡා කරලා තිනවා දීර්ඝ වශයෙන්. එතකොට එහිදී අපි බොජ්ජංග ධර්ම මොනවද? බොජ්ජංග ධර්ම ඇතිවීමේ හේතු මොනවද? බොජ්ජංග ධර්ම දියුණු කරන්නට නම් ඒවට උපනිශ්‍රේ වෙන කාරණා, ඒ වගේම බොජ්ජංග ධර්ම වලට බාධක ධර්ම මේවා පිළිබඳව විවිධ පැතිවලින් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ නිසා මේ සබ්බාසව සූත්‍රයේදී අපි භාවනා පහතබ්බා කියන මේ කොටසදී බොජ්ජංග ධර්ම පිළිබඳව අරතරන් දීර්ඝ විස්තරයක් පැහැදිලි කිරීමක් කරන්නට අදහස් කරන්නේ නැහැ. කුමක් නිසාද මේ සාකච්ඡා පෙළේම මේ මුල් සාකච්ඡා පටිගත කරන ලද ඒවා අන්තර්ජාලයේ YouTube නාලිකාවේ සටහන් වෙලා තියෙන නිසා අවශ්‍ය කෙනෙකුට ඒන් ඒවා නැවත අහලා තමන්ගේ අවබෝධය දියුණු කරගන්නට අවකාශ තියෙන නිසා. ඒ නිසා බොහොම සංක්ෂිප්තව බොජ්ජංග ධර්ම පිළිබඳව මේ සබ්බාසව සූත්‍රයට අදාළව සාකච්ඡා කරන්න අපි අදහස් කළේ නමුත් එහි පළමු කාරණය පිළිබඳව අපි පසුගිය සතියේ පළමු කාරණය පමණයි කතා කළේ සති සම්බොජ්ජංගේ පිළිබඳව. ඒ මොකද සතිය පිළිබඳව තියෙන විවිධ අදහස් ආකල්ප වගේම සති සම්බොජ්ජංගය කියලා කියන්නේ අපිට මේ නිර්වාණ ගාමිනී මාර්ගයේදී නිතරම කතා කෙරෙන ප්‍රධානම සාධකයක්. අනිත් ඒවා අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි එකෙන් අදහස් කරන්නේ. ඒ කායන මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයයි දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව තියෙන විවිධ දුර්මත ඒ වගේම නිවැරදිව අපේ සතිය හඳුනාගන්නේ කොහොමද වැඩි දියුණු කරන්නේ කොහොමද කියන කාරණා ටිකක් පුළුල්ව සාකච්ඡා කළ නිසා පසුගිය සතිය අපිට ඒ සති සම්බොජ්ජංගය ගැන පමණයි කතා බහ කරන්නට අවකාශ ලැබුණා ඒ නිසා අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඉතිරි බොජ්ජංග ධර්ම පිළිබඳව පැහැදිලි කරගන්නට ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. ධම්මවිචය කියලා කියන්නේ මේ වචනයත් හුඟක් දෙනා වචනයම වරද්දලා පාවිච්චි කරනවා. සමහර තැන්වල අපට ඇහිලා තියෙනවා ධම්මවිජය කියලා ශබ්ද කරනවා. ධම්මවිජය නෙමෙයි ඒක ධම්මවිචය. වියන්න, චයන්න, යයන්න. එතකොට විචය කියලා කියන්නේ පරීක්ෂා කරනවා, සොයනවා කියන අදහස. එතකොට ධම්ම විචය කියන්නේ ධර්මය පරීක්ෂා කිරීම, ධර්මය සොයා බැලීම, විමසා බැලීම. එතකොට එයින් ඒ විමසිලිමත් ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට ධම්මවිචය සම්බොජ්ජංගේ හැටියට එහෙමනම් ප්‍රධාන වශයෙන්ම අදහස් කරන්නේ ප්‍රඥා චෛතසිකේ ක්‍රියාකාරීත්වය. එතකොට මේ ප්‍රඥා චෛතසිකය નિවරදිව හඳුනාගෙන ඒක වැඩි දියුණු කරන ක්‍රමය තමයි මේ ධම්මවිචය සම්බොජ්ජංගේ හැටියට දක්වලා තියෙන්නේ. එතකොට අපේ රේරුකානේ මහානායක හාමුදුරුවෝ විසින් සම්පාදිත බෝධිපාක්ෂික ධර්ම ග්‍රන්ථයේහි අපි පසුගිය සතියේහි සම්මා සතිය පිළිබඳව කොටස පැහැදිලි කළා. එතකොට ධම්මවිචය සම්බොජ්ජංගේ පිළිබඳව උන්වහන්සේ එහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවා. එහිදී උන්වහන්සේ තථාගත දේශනාව ඉස්මතු කරලා දක්වන මූලිකවම ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇතිවීමේ හේතු අත්ති භික්කවේ කුසල කුසල ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා හීනප්පනීතා ධම්මා කන්හ සුක්ඛ සප්පටි භාගා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණය. එතකොට මෙහි සඳහන් කරන්නේ මහණෙනි කුසලා කුසල ධර්මයෝ ඇත. සාවද්‍ය අනවද්‍ය ධර්මයෝ ඇත. හීන ප්‍රනීත ධර්ම ඇත. කළු සුදු බඳු වූ පාප පුණ්‍ය ධර්මයෝ ඇත. ඒ ධර්මයන් කෙරෙහි කාරණානුකූලව මෙනෙහි කිරීම බොහෝ කොට පැවැත්වීම නෝපන් ධම්මවිචය සම්බොජ්ජංගයාගේ ඉපදීමට හා උපන් ධම්මවිචය සම්බොජ්ජංගයාගේ වැඩිවීමට සම්පූර්ණ වීමටද හේතු වන්නේ කියන එක තමයි ඒකේ අදහස. එතකොට නායක හඳුර මෙහිදී පැහැදිලි කරනවා පාපය දුකට හේතුවක් කියලා. කුසලය දුකින් මිදීමට සැප ලැබීමට කරුණක්ය. පාපයෙන් සත්වය අපායට යන්නාහ කුසලයෙන් සුගතියට යන්නාහ යනාදී පින්පව් පිළිබඳව කාරණානුකූලව සිටීම ධම්මවිජය සම්මොජ්ජංගයට හේතුවක් බව මෙයින් දැක්විණි එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගයට හේතු වශයෙන් තවත් කරුණු හතක් අටුවාවෙහි දක්වලා තියෙනවා. එතකොට මෙතන ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ ඒ දහම් කරුණු පිළිබඳව නොඑක් පැතිවලින් සිතලා කල්පනා කරලා විමසලා බැලීම. එතකොට හේතුඵල වශයෙන් විමසලා බලනවා. අපේ මනසේ යම් කිසි මනෝභාවයක් ඇති වෙනවා මේක කුසල මූලයකින් හටගත්තක්ද අකුසල මූලයකින් හටගත්තක්ද? එතකොට මේක කුසල ධර්මයක්ද අකුසල ධර්මයක්ද? එතකොට මේක කුසල ධර්මයක් නම් එහි ඵලය වෙන්නේ කුමක්ද? කුමකටද ඒක උපනිශ්‍රය වෙන්නේ හේතුයෙන්? මේක අකුසල ධර්මයක් නම් ඒ අකුසල ධර්මයේ ඵලය වෙන්නේ කුමක්ද? ඒ විදිහට හේතුඵල වශයෙන් විමසා බැලීම ප්‍රධාන වශයෙන්. ඒක තමයි මෙතන යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ යෝනි කියලා කියන උත්පත්ති ස්ථානයට. එතකොට මනුෂ්‍ය යෝනි, තිරස්චීන යෝනි, දේව යෝනි ආදි වශයෙන් කියන්නේ ඒ සත්වයින් උපදින තැන්. එතකොට යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ ඒ උත්පත්ති ස්ථානය අනුව විමසා බැලීම. යමක් උපදින්නේ කෙසේද? උපදීමේ මූල හේතු මොනවාද? අන්න ඒ විදිහට විමසා බැලීම තමයි යෝනිසෝ මනසිකාරයයි කියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් හේතුඵල වශයෙන් විමසා බැලීම. ඒ සඳහා සති සම්පජඤ්ඤය විශේෂයෙන් වැදගත් වෙනවා. එතකොට මූලික වශයෙන් ওই විදිහට හේතුඵල මතුවෙන ආකාරයට විමසා බැලීම වගේම ඒ ඒ සංස්කාර ධර්මයන්හි ගති ලක්ෂණ. දැන් අපි අර ප්‍රඥාව පිළිබඳව පසුගිය දීර්ඝ කාලයක් වැඩසටහන් වලදී සාකච්ඡා කළා. අනුරුද්ධ සූත්‍රයේ මහා පුරුෂ විතර්ක පිළිබඳව කතා බහ කරනකොට පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන මේ කාරණය අපි සති 13ක් විතර කතා කළා ප්‍රඥාවේ විවිධ පැති පිළිබඳව. එතකොට එහිදී අපි විශේෂයෙන් සිහිපත් කළා ප්‍රඥාව අවදි වෙන්නට හේතුඵල වශයෙන් විමසා බලනවා වගේම ඒ සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ ආවේනික ලක්ෂණ. එතකොට ආවේනික ලක්ෂණ වටහා ගැනීමෙන් තමයි හරියට ඒ සංස්කාර ධර්මය අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේක කුසලයක්ද මේක අකුසලයක්ද? මේක අකුසලයට බර වූවක්ද කුසලයට බර වූවක්ද එහෙම අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඒ විදිහට ඒ ඒ ධර්මයන්ගේ ගති ලක්ෂණ හරියට හඳුනාගත්තොත් විතරයි. ඊළඟට මේ ලක්ෂණ ගැන කතා කරනකොට අපි තව පැත්තක් කතා කළා සාධාරණ ලක්ෂණ. එහෙම නැත්නම් පොදු ලක්ෂණ. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට මේ විදිහට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් ඒවා විමසා බලන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ උත්සාහ කිරීම තුල තමයි ඒ ප්‍රයත්නය තුල ඒ ਵਿਚාරපූර්වක බව, ඒ විමසිලිමත් බව තුල තමයි මේ ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට ඒක තමයි ධර්මය විමසා බැලීමේ බොජ්ජංග ධර්මය. ධර්මය සොයා බැලීමේ බොජ්ජංග ධර්මය කියන අදහසින් තමයි ධම්ම විචය සම්බොජ්ජංගය කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කුසල අකුසල කුසල අකුසල කියලා චෛතසික ධර්ම එහෙම නැත්නම් අපේ සිත් කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟට සාවජ්‍ය ධර්ම අනවජ්‍ය ධර්ම මේවා වැරදි දේවල් මේවා නිවැරදි දේවල් කියන සමාජ සම්මුතියක් පවතින. එතකොට පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම කුසල අකුසල් කියලා තියෙනවා. ලෝක සම්මුතිය වශයෙන් ගත්තහම මේවා වැරදි මේවා නිවැරදි මේවා හොඳයි මේවා නරකයි කියලා එහෙම තියෙනවා. ඊළඟට හීන ප්‍රනීත ධර්ම මේවා උසස් ධර්ම මේවා පහත් ධර්ම කියලා තියෙනවා. ඊළඟට කන්හ සුක්ඛ සප්පටි භාගා ධම්ම කන්හ සුඛ කියලා කියන්නේ කන්හ කියනවා කළු පාට සුඛ කියලා කියනවා සුදු පාට. එතකොට කළු පාට හැටියට හඳුන්වන්නේ අකුසල ධර්ම, පාප ධර්ම. සුදු ධර්ම හැටියට හඳුන්වන්නේ කුසල ධර්ම. එතකොට කන්හ සුඛ සප්පටි භාගා ධම්මා කියන්නේ කළු ධර්ම වලට වඩා සමීප කරුණු. ඊළඟට සුදු ධර්ම වලට වඩා සමීප කර්ම සප්පටි භාග කියලා කියන්නේ ඒවට අනුරූප වූ ධර්ම. ඒතර මේක පාපයට අනුරූප ධර්මයක්. මේක කුසලයට අනුරූප ධර්මයක්. එතකොට දැන් සමහර ඒවා අපිට හරියටම ඒකේ මූලය හොයාගන්නට පහසු නැති වුණත් අපිට මේ මේ මේ ක්‍රියාව එහෙම නැත්නම් මේ මේ චින්තනය මේක අකුසලයටයි බර මේක කුසලයටයි බර අන්න ඒ විදිහට අපිට වෙන් කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර මහාපදේශ හැටියට දැන් යම් කිසිවක් සතර මහා ප්‍රදේශ අවස්ථා ගණනාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට තථාගතයන් වහන්සේ මේ ධර්ම විනය සම්බන්ධව කොහොමද තීරණය කරන්න කියන එක තමයි එහිදී පැහැදිලි කරන්නේ. එතකොට මූලික වශයෙන් අපි නිතර භාවිතයට ගන්න සතර මහා ප්‍රදේශය තමයි මම මේ කාරණේ බුදුහාමුදුරුවන්ගෙන්ම අහගත්තා කියලා කිව්වත් ඒක එකවර පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ධර්මයේ යොදා බලන්න විනය සංසන්දනය කරලා බලන්න. දෙවෙනි කාරණේ තමයි මම මේක මහා මහරහතන් වහන්සේලා සමූහයකගෙන් මම මේක අහලා දැනගත්තා කියලා කිව්වත් ප්‍රතික්ෂේප කරන්නත් එපා පිළිගන්නත් එපා ධර්මයේහි විනයෙහි යොදා සංසන්දනය කරලා බලන්න. ඊළඟට මම මේක එක් රහතන් වහන්සේ නමකගෙන් අසා දැනගත්තා කියලා කිව්වත් ඒ විදිහට පිළිපදින්න. ඊළඟට මම මෙය ධර්ම විනයදර එක්තරා භික්ෂුන් වහන්සේ නමකගෙන් අසා දැනගත්තා කියලා කිව්වා. අර විදිහට පිළිපදින්න. එතකොට ඒ තමයි මූලිකව අපි නිතර කතා කරන සතර මහා ප්‍රදේශ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා දැන් විනය කාරණයක් තීරණය කරද්දී බුදුරජාණන් වහන්සේ පැන නොපැන වූ කරුණක් සම්බන්ධව යම් ගැටලුවක් මතන. දැන් උදාහරණයක් ඇටියට අපි ගමු. දැන් භික්ෂුව දේශපාලනයට නොයා යුතුයද යා යුතුයද කියන එකක් බුදුරජාණන් වහන්සේ එහෙම ශික්ෂාවක් පනවලා නැහැ. විනය පිටකේ කොහෙවත්. ඊළඟට භික්ෂුන් වහන්සේ රිය පැදවීම සුදුසුද නැද්ද කියලා බුදුහාමුදුරුවෝ විනය ප්‍රඥප්තියක් පනවලා නැහැ. ඒකට හේතුව තමයි ඒ බඳු ගැටලු ඒ කාලේ මතුනේ නැහැ. හැමතිස්සෙම විනය ප්‍රඥප්ති පනවලා තියෙන්නේ අර්බුදයක් මතුණු තැන. එහෙම අර්බුද නැතුව බුදුරජාණන් වහන්සේ විනය පනවන්නේ. ඒ නිසා තමයි මුල් අවුරුදු 20ක් මුළුල්ලේම විනය පනවන්නේ නැතුව තියෙන්නේ. ඒ අයට විනයක් කියලා එකක් විශේෂයෙන් අවශ්‍ය නැහැ. ධර්මයේ තුලම ඒ අය විනයනය වුණා, හික්මුණා. මෙන්න මෙතනටයි ආයුත්තේ කියලා නිවන ඉලක්ක කොටගෙන මාර්ගය පෙන්වුවාම ඒ නිවන ඉලක්ක කොටගෙන නිර්වාණගාමිනී මාර්ගයේ සංයමයෙන් ගමන් කරන්නට ඒ භික්ෂුන් වහන්සේලා දක්ෂ වුණා. හැබැයි පසු කාලීනව මෙතනටයි ආයුතු ඉලක්කය කියලා නිවන පෙන්නලා ඒකට නිර්වාණගාමිනී මාර්ගය පැහැදිලි කරලා දුන්නට අර මාර්ගයේ යන අතරතුරේ ඒ අයගේ ප්‍රමාදය නිසා දුර්වලකම් නිසා වෙන වෙන දේවල් වල පැටලෙන්න ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේට දෙපසින් වැටක් ගහලා පෙන්වන්න උනම් මෙන්න මේකයි සීමාව. මෙතනින් එහාට යන්න එපා. මෙතනින් මෙහාට යන්න එපා. මෙන්න මේ සීමාව ඇතුලේ යා යුත්තේ. කියලා බුදුරජාණන් වහන්සේට මායිම පෙන්වන්න උනා. අන්නේ පෙන්නලා දීපු මායිම තමයි අපි විනය කියලා කියන්නේ. මෙතනින් එහාට යන්න එපා. එතනින් එහාට ගියොත් ඒක සුදුසු නැහැ. එතන මේ විදිහට නිවන් දැකීම සම්බන්ධව කෙලෙස් පාලනය කර ගැනීම කෙලෙස් දුරු කර ගැනීම සම්බන්ධව ඒ වගේම සමාජයක් හැටියට එකට ජීවත් වෙනකොටත් කල යුතු නොකල යුතු දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවේ මතුණු කරුණ වලට අනුරූපීව තමයි ප්‍රඥප්ති පනවන්නේ. එතකොට එදා සමාජයේ භික්ෂුන් වහන්සේලා රියපැදවීමක් කියන එකක් පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ඒ මතුවෙලා නැති නිසා ඒ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පනවපු විනය ප්‍රඥප්තියක් නැහැ. ඊළඟට ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ඍජුව දේශපාලනය සඳහා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ විනය ප්‍රඥප්තියක් පනවලා නැහැ. දැන් එතකොට වර්තමාන භික්ෂූන් වහන්සේලා රියපදවීම උචිතද දේශපාලනය කිරීම උචිතද කියන එක තීරණය කරන්නේ කොමක් මතද? අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මහාපදේශයක් දේශනා කරලා තියෙනවා කොමක්ද මහණෙනි යමක් ඒ විදිහට පනවලා නැතිනම් ඒ ගැන විමසා බලන්නට ඕන පැන වූ ධර්මයන්ට මේක හිත කරද අහිත කරද බුදුරජාන් වහන්සේ එපා කිව්ව ඒවටද මේ කියන කාරණේ වඩා සමීප වෙන්නේ එහෙම නැත්නම් ඒකට අනුකූලවද මේ කාරණේ ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේ කරන්න කියලා අනුමත කරපු දේවල් වලටද මේ කාරණේ වඩා සමීප වෙන්නේ වඩා අනුකූල වෙන්නේ අන්න ඒක තමයි මේ සප්පටි භාග කියලා කිව්වේ එතකොට ඒක කොයිකට කොයික අනුවද යන්නේ කුමකටද වඩා පක්ෂපාත වෙන්නේ? කරන්න කියපු ඒවටද කරන්න එපා කිව්ව ඒවට. එතකොට දැන් මෙතන කන්හ සුඛ සප්පටිභාග කියලා කියන්නේ කලු ධර්ම වලටද මේක ඒ පැත්තටද මේක යන්නේ? එහෙම නැත්නම් සුදු ධර්ම පැත්තටද යන්නේ? යහපත පැත්තටද වඩා නැඹුරු වෙලා තියෙන අයහපත පැත්තට. අන්න එහෙම ਵਿਚාරපූර්වකව විමසා බලන්න. එහෙම විමසා බැලුවහම තමයි මේක කල යුත්තක්ද නොකල යුත්තක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන් දැන් අපිට අර මේක කුසලයයි මේක අකුසලයයි කියලා පැහැදිලිව චිත්තචෛතසික වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා වෙන් කරගන්න පුළුවන් තැන්වලදී අපට ඍජුවම ඒ පිළිබඳව පැහැදිලිව හේතුඵල දකින්නට පුළුවන්. නමුත් එහෙම බැරි තැන් තියෙනවා ඔය අපි කිව්වා වගේ. දැන් දැන් ඒක හොඳද නැද්ද කියලා තීරණය කරගන්නට අපහසු වෙන්නේ මොකක් නිසාද? කෙනෙක් භික්ෂුවක් කියන්නට පුළුවන් මම රියපදවාගෙන යන්නේ මේ ලෙඩෙක් අරගෙන යන්න. එහෙම නැත්නම් මේ පන්සලේ අවශ්‍ය කටයුතු ටික කරගන්නයි. මහජනයාගේ යහපත පිණිසයි, රටේ ලෝකයාගේ යහපත පිණිසයි මම මේ රියෙන් යන්නේ මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි. එතකොට මහජනයාගේ යහපත පිණිස රියපදවාගෙන යාම වරදක්ද? එතකොට බුදුහාමුදුරුවෝ ඒක පණවලත් නැතිනම් එතකොට අන්න ඒ වගේ තැන්වලදී අපිට මේක කුසල්ද අකුසල්ද කියලා සත්භාවයෙන් කරනවා වෙන්නට පුළුවන්. එතකොට පාර්ලිමේන්තුවට යන්නේ ඒක බණමඩුවක් කරන්න හිතාගෙන වෙන්න පුළුවන්. එතකොට මේ සංකල්පය බැලුවෙන් පස්සේ හොඳයි වගේ එකක් අපිට පේනවා. එතකොට අපිට තීරණය කරගන්න අමාරුයි මේක කුසල් සිතින්ද කරන්නේ අකුසල් සිතින්ද කරන්නේ. අන්න ඒ බඳු තැන්වල තමයි මේ කන්හ සුඛ සප්පටි භාගා ධර්ම. මේක කලු ධර්මයටද වඩා සමීප වෙන සුදු ධර්මයට. මේක බුදුරජාණන් වහන්සේ කරන්න කිව්ව එකටද වඩා සමීප වෙන්නේ නොකරන්න කිව්ව එකටද. අන්න ඒ විදිහෙන් විමසා බැලීම තමයි මේ කන්හ සුඛ සප්පටි භාගා ධම්මා කියලා හඳුන්වන්නේ. එතකොට ඔය විදිහට කුසල කුසල ධර්මයන්, සාවජ්‍ය අනවජ්‍ය ධර්මයන්, හීන ප්‍රනීත ධර්මයන් ඒ වගේම කළු සුදු ධර්මවලට කුසල අකුසල වලට හොඳ නරක වලට වඩා නැඹුරු වෙච්ච ඒවා ඒවා අනුව යන ධර්ම මොනවද කියලා නැවත නැවත විමසා බැලීමෙන් තමයි අපේ ප්‍රඥාව අවදි වෙන්නේ විමසිලිමත් ප්‍රඥාව. එතකොට තමයි අපට අර හේතුඵල ඥානය වඩා තීව්‍ර වෙන්නේ. එහෙම නැතුව අපි මොකක් හරි එල්බගෙන කටයුතු කිරීම තුළ නෙවෙයි. ඊළඟට මහානායක හඳුරු මෙහිදී දක්වනවා තවත් කරුණු හතක් අටුවාවෙහි දක්වලා තියෙනවා මේ ධම්මවිචය සම්බොජ්ජංගේ දියුණු කරගන්නට. එතකොට පරිපූච්ඡ කතා වස්තු විසද කිරියතා ඉන්ද්‍රිය සමත්ත පටිපාදන දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජන පඤ්ඤවන්ත පුද්ගල සේවන ගම්බීර ඥානචරිය පච්චවෙක්කන තද නිමුත්තතා දැන් මේවා ගැන අපි දිගින් දිගට කතා කරන්න යන්නේ මොකද අර සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධ දේශනා පෙළේ බොජ්ජංග ධර්ම විස්තර කරනකොට අපි මේවා එකින් එක එකින් එක දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා කෙනෙකුට අවශ්‍ය නම් මේ දේශනා වලින් අහලා දැනගන්නට පුළුවන්. අපි අමතරව ඒකට කාලය වැය කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ දේශනා පෙළේදීම අපි ඒවා සාකච්ඡා කරපු නිසා. එතකොට ඔය කාරණා තේරුම් අරගෙන අපි උත්සාහ කරනවා නම් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් මේ ධර්මතා નિවරදිව තේරුම් ගන්නට අන්න ඒ ධර්මය විමසා බලන්නට ධර්මය පිළිබඳ සොයා බලන්නට ඒ ධර්මය මේ සංස්කාර ධර්ම තුලින් මතු කරගන්නට දැන් අපි නිතරම ධර්මදේශනවලදී කියන දෙයක් තමයි කියන් ඒ කියන්නේ ඒක අනිත් අයට විතරක් නෙමෙයි අපටත් සාධාරණයි ඒ කියන්නේ කරුණු පැමිණෙනකොට ඒ කාරණය තුලින් දහම මතු කරගන්න. ඒතර දහම මතු වෙනකොට ඒ දහම තුලින් කාරණා දිහා බලන්න. ඒ කියන්නේ ජීවිතය තුලින් දහම මතු කරගන්න දහම තුලින් ජීවිතය දිහා බලන්න. එතකොට ඔය විදිහට අපි අන්‍යෝන්‍යව ඒ පැත්තට මේ පැත්තට පෙරලා පෙරලා බලන්න උත්සාහ කරනකොට තමයි අපේ චිත්තසංතානයේ ධර්මඥානය අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නේ ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩෙන්. ඉතින් ඒ විදිහට ධම්මවිචය හෙවත් ප්‍රඥාව අවදි කරගෙන ඊට පස්සේ ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්න අපි පසුගිය සතියේ සාකච්ඡා කළා. ඒක තවත් කරුණු හතරක් ඒකට එකතු කරගන්නට ඕන. මොනවද? විවේක නිසිත විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී. ඔය කියන කරුණ වලින් සම්මිශ්‍රණය වෙන්නට ඕන. එතකොට තමයි ඒක බොජ්ජංග ධර්මයක් හැටියට නිවන් දකින්නට උපකාර වෙන්නේ. දැන් ඔය අපි කියපු විදිහට කරුණ විමසා බැලීම නිවන් දකින්න අපේක්ෂා කරන අය පමණක් නෙමෙයි අනිත් අයත් කරනවා. දැන් අපි හිතමු යම් යම් පරේෂණ කරන අය කරුණු විශ්ලේෂණය කර කර ඒවා හේතුඵල වශයෙන් යම් ප්‍රමාණයකින් ඒගොල්ලෝ අධ්‍යයනය කරනවා. ඒ හේතුඵල වශයෙන් විමසනකොට ඒගොල්ලෝ භෞතික සාධක විතරක් වෙන්න පුළුවන් ගන්නෙ. අනිත් ඒවා ඒගොල්ලෝ සලකනවද නැද්ද කියන්න ඒ ඒ අවස්ථාවත් එක්කයි තීරණය වෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රඥාව ඒගොල්ලන්ගේ ඥානයත් එක්කලා. නමුත් භෞතික සාධක හරි හේතුඵල වශයෙන් ඒයි විමසා බලනවා. එතකොට දැන් තව ටිකක් එහාට යනකොට චින්තකෙක් දාර්ශනිකෙක් ඊට වඩා එහා කරුණු කම්ම නියාම චිත්ත නියාම ආදියත් ඒ තැනත්තා විමර්ශනයට ලක් කරනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ තැනත්තා දාර්ශනිකයෙක් චින්තකයෙක් වෙච්ච පමණට ඒ තැනත්තා නිවන් දකින්නට සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ නිවන් දකින්නට සුදුසුකම් ලබන්නේ ඒ විමසීම, ඒ සොයා බැලීම ඉලක්ක වෙන්න ඕන කුමකටද? විවේක නිශ්චිත. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ තුන්නාකාර විවේකය ඇසුරු කිරීම සඳහා යෝග්‍ය කරුණු විමසා බැලීම ඊළඟට විරාග නිස්සෘත විරාග කියලා කියන්නේ නොයල්ම එතකොට මේ සංස්කාර ධර්මයන් පිළිබඳව මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන ඇලීම වැඩි කරන හැටියට නෙමෙයි විමසා බලන්න ඕන කරන්නේ මේ ඇලීම දුරු වෙන ආකාරයට ඇලීම දුරු වෙන්නේ කොහොමද ප්‍රඥාව අවදි වීමෙන් අවිද්‍යාව ප්‍රහාණය වීමෙන් එතකොට අවිද්‍යාව තියෙන තාක්කල් තමයි අපිට මේවා පිළිබඳ ඇල්මක් තියෙන්නේ කාම ඡන්දයක් තියෙන්නේ කාම තණ්හාවක් තියෙන්නේ කාම රාගයක් තියෙන්නේ එතකොට මේ ඇල්ම දුරු කරන්නට නම් අපි ප්‍රඥාව අවදි කරන්නට ඕන ඒවැහි යථා ස්වභාවය අර හේතුඵල ස්වභාවය වගේම ප්‍රලක්ෂණ ධර්මය අපි නැවත නැවත විමසා බලන්නට ඕන. ඒවට ආවේනික ගති ලක්ෂණ විමසා බලන්නට ඕන. එතකොට ඔය විදිහට අපි විමස විමසා බලනවා වගේම අපි වෑයම් කරන්නට ඕන. ඒ අපේ විමසීම විවේක නිස්සෘත විරාග නිස්සෘත කියන විදිහට ඒ ධර්මතා සමග මුසු කරගන්න. ඊළඟට නිරෝධ නිස්සෘත නිරෝධ නිසිත කියලා කිව්වේ අපි කිව්වා නිරෝධයයි කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් අභාවයට යනවා. ඒ කියන්නේ ඒවාහි පවතින අනිත්‍ය ලක්ෂණය. එතකොට අනිත්‍ය ලක්ෂණය නිසා සංස්කාර ධර්මයන් හටගෙන වහා බිඳී යනවා. ඒ බිඳී යනකොට අය කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. ඒක තමයි නිරෝධය කියලා කියන්නේ. හැබැයි ඒ එහෙම නිරුද්ධ වුණාට ඒ પરම්පරාව තුළ යලි හට ගන්නට හේතු සාධක තියෙනවා. එතකොට ඒ හේතු සාධක නිමා කළොත් තමයි මේක අනුත්පාද නිරෝධයක් බවට පත් වෙන්නේ. එතකොට අපි මේ මේ විමසිලිමත් ප්‍රඥාව දියුණු කරන්නේ කුමක් සඳහාද? මේ පංචස්කන්ධයේ අනුත්පාද නිරෝධය සඳහායි කියන බව තේරුම් අරගෙන එයට ඉලක්ක කොටගෙන අර විමසිලිමත් ප්‍රඥාව අවදි කරන්නට ඕන. ඊළඟට මොස්සග්ග පරිණාමය. අත්හැරීම, කෙලස් ප්‍රහාණය කිරීම කියන කාරණේ ඉලක්ක කොටගෙන. එහෙම නොවුනොත් අපිට ඒ විමසිලිමත් බව විවිධ කරුණු ඔස්සේ මෙහෙවන්නට පුළුවන්. අපිට පුළුවන් කෙනෙකුගේ අඩුපාඩු හොය හොයා යන්නට. කෙනෙකුගේ වැරදි හොය හොයා යන්නට. එතකොට වැරදි හැවීම අපි මොන පදනමකද කරන්නේ? අර කෙලස් නැසීමේ අදහසින්ද කරුණා මෛත්‍රියෙන් යුක්තව ඒතනත්තාට සහාය වීමේ අදහසින්ද එතකොට කරුණා මෛත්‍රියෙන් සහාය වීමේ අදහසින් කෙනෙකුගේ වරද සෙවීම ඒක හොඳයි. ඒ තුල අපේ මනසේ ගුණයක් වැඩෙනවා. අනිත් තනත්තාටත් යහපතක් වෙනවා. ඊළඟට සමාජය යහපත් කරලා හොඳ යහපත් සමාජ සම්බන්ධතා ගොඩනැගීම සඳහා අන් අය කරන වැරදි අඩුපාඩු සොයලා ඒවා දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවනම් ඒක සමාජයට යහපතක් වෙනවා ඒ තුල අපේ චිත්තසංතානයේ ගුණයක් වෙනවා නමුත් අර අනිත් කෙනා පිළිබඳව නුරුස්නා අදහසින් අනිත් කෙනාට චෝදනා කරන ස්වරූපයෙන් මම උසස් අනිත් අය පහත් කියන ආකල්පය ඇතිව එතකොට අනිත් කෙනාට රිද්දන අදහසින් අනිත් කෙනා පහත් කරන අදහසින් එතකොට ඒ වගේ මූලයකින් අපි අනිත් කෙනාගේ වැරදි සොයනවා නම් එතකොට එතන තියෙන්නේ යම්කිසි විමසිලිමත් බවක්. හොයනවා විමසනවා. හැබැයි විමසන්නේ මොනවද? අර දහම නෙමෙයි විමුක්තියට අදාළ කාරණා නෙමෙයි කෙලස් වැඩෙන කාරණා තමයි එතකොට එතන විමසන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපේ විමසීම, අපේ විමසිලිමත් බව, විමසිලිමත් බව තිබුණු පමණටම එය නිර්වාණයට උපකාර වෙන්නේ නැහැ. එය මූලික වශයෙන් අපි අර ප්‍රඥා මූලිකව අවදි වෙන්නට ඕන ඊළඟට ඒ ප්‍රඥාව අර කියන විවේක නිස්ෘත විරාග නිස්ෘත නිරෝධ නිස්ෘත ඔස්සග්ග පරිණාමී කියන ක්‍රමවලින් වර්ධනය වෙනකොට තමයි ඒ විමසිලිමත් ප්‍රඥාව නිවන පිණිස හේතු වෙන්නේ ඊළඟට තුන්වෙනි කාරණේ තමයි විරිය සම්බොජ්ජංගය එතකොට විරිය සම්බොජ්ජංගය පිළිබඳව විරිය සම්බොජ්ජංගයේ ඇතිවීමේ හේතු ගැන තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි ආරම්භ ධාතු නම් වීරයක් ඇත. නික්කම ධාතු නම් වීරයක් ඇත. පරක්කම ධාතු නම් වීරයක් ඇත. ඒ වීරයන්හි කරුණු අනුව මෙනෙහි කිරීම බහුල බව නූපන් වීර්ය සම්බොජ්ජංගේ ඉපදීමටද උපන් වීර්ය සම්බොජ්ජංගේ වැඩිවීමට හා පරිපූර්ණ වීමටද හේතු වේ. එතකොට ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්යෙහි අවස්ථා තුනක් තියෙනවා. ආරම්භක ධාතුව කියලා කියන්නේ යමක් පටන් ගැනීම. නික්කම ධාතුව කියලා කියන්නේ එය නැවත නැවත ඉදිරියට පවත්වාගෙන පරක්කම ධාතුව කියලා කියන්නේ කොතෙක් බාධක ආවත් ඒ බාධක මැඩගෙන බාධක ජය ගනිමින් පරමාර්ථ සාධනය වනතෙක් නොනවති ක්‍රියාත්මක වීමේ හැකියාව. එතකොට ඒක තමයි පරාක්‍රමය කියන්නේ. එතකොට ඒ ආරම්භක ධාතු හැටියටත්, නික්කම ධාතු හැටියටත්, පරක්කම ධාතු හැටියටත් වීරයමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ වීරය උනාට වීරයේ ස්වરૂපයන් තුනක්. දැන් අර එකම තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් බුදුරජාණන් වහන්සේ තුනකට බෙදලා දක්වන්නේ එකම වේදනාව සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා වශයෙන් කොටස් තුනකට බෙදලා දක්වන්නේ අන්න ඒ වගේ තමයි මෙතන එකම වීරය තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. එතකොට සමහර කෙනෙකුට ආරම්භක ධාතු අඩුයි. ඒ කියන්නේ පටන් ගන්නෙ නැහැ. ඒ පටන් ගන්නා වීර්ය අඩුයි. හැමතිස්සෙම මේවා පසු කර කර පසු කර කර තව වෙලාව නෙමෙයි, තව එකට සුදුසුකම් නැහැ. දැම්ම බෑ. හෙට පටන් ගන්නවා, හෙට කරනවා. හැමතිස්සෙම කල් දානවා. ඒ මොකද ආරම්භක ධාතුව නැහැ. සමහර කෙනෙක් වහාම ආරම්භ කළාට පවත්වාගෙන යාමේ ශක්තිය නැහැ. පටන් ගන්නව තරම් ලේසි නෑ. ඒක දිගින් දිගට නඩත්තු කරගෙන යන්න. සමහර කෙනෙක් නඩත්තු කරගෙන ගියා වුණත් බාධක හඳුනාගෙන ඒවා මැඩගෙන අභියෝග ජයගෙන අභිමතාර්ථ සාධනයේ තෙක් අඛණ්ඩව ක්‍රියා කිරීමේ හැකියාව බොහෝ දෙනෙකුට නැහැ. එතකොට මේ මේ අවස්ථා තුන වීර්යයේ ස්වરૂපයන් තුනක්. එතකොට ඔය ස්වરૂපයන් තුන ගැනම අවදිමත්ව ඒවා පිළිබඳව විමසිලිමත්ව කාරණානුකූලව ඒ කියන්නේ අර යෝනිසෝ මනසිකාරේ හිතලා කල්පනා කරලා හේතුඵල වශයෙන් කොහොමද මේ වීරිය උපදින්නේ ආරම්භක වීරිය උපදින්නේ කොහොමද නික්කම වීරිය උපදින්නේ කොහොමද පරක්කම වීරිය උපදින්නේ කොහොමද එතකොට ඒක කොහොමද පවත්වගන්නේ කියලා නැවත නැවත විමසිලිමත් වෙමින් ඒ වීරිය දියුණු කරන්නට ක්‍රියා කළ යුතු වෙනවා ඊළඟට වීර වර්ධනය වීමේ කරුණු හැටියට අට කතාවේ තවත් කරුණු 11ක් දක්වලා තියෙනවා වීර්ය දියුණු කිරීමට උපකාර වෙන කාරණා අපි පසුගිය දේශනවල ඒ කාරණා 11ම එකින් එක සාකච්ඡා කළා ඒවා අහලා දැනගන්නට පුළුවන් තවදුරටත් අවශ්‍ය නම් රේරුකාණි මහානායක ස්වාමීන් වහන්සේ විසින් රචනා කරලා තියෙන මේ බෝධිපාක්ෂික ධර්ම විස්තරයේ බොජ්ජංග ධර්ම කොටසේ ඒ කරුණු තවත් විස්තර කරලා තියෙනවා නායක හඳුරු විසින් එතකොට ඊළඟ පස්වෙනි කාරණය හතරවෙනි කාරණේ තමයි සති ධම්මවිචේ විරිය එතකොට අපි කාරණා තුනක් කතා කළා හතරවෙනි කාරණය පීති සම්බොජ්ජංගය පීති කියලා කියන්නේ කායික මානසික ප්‍රබෝධමත් බව ඇති කරන එක්තරා චෛතසික ධර්මයක් එතකොට ඒ ඒ චෛතසික ධර්මය අපේ සිත් සතන් තුළ ජනිත වුණොත් තමයි මේ නිර්වාණගාමිනී මාර්ගය පහසුවෙන් වඩවන්නට පුළුවන් එතකොට ඒ ප්‍රීතිය කිව්වහම ඒක දෙආකාරයි. සතුට ප්‍රීතිය දෙආකාරයකින් දක්වලා තියෙනවා. සාමිස සතුට සහ නිර්ාමිස සතුට. ඒතර සාමිස සතුට කියලා කියන්නේ දැන් මහානායක හඳුරොත් මෙහිදී එක පැහැදිලි කරනවා ප්‍රීතිය සාමිස ප්‍රීතිය නිර්ාමිෂ ප්‍රීතියයි දෙවදෑරුම් වේ. එයින් ධන දාන්නේ පුත්‍ර ධාරාදීන් පිළිබඳව ඇතිවන ප්‍රීතිය සාමිෂ ප්‍රීතිය. භික්ෂුන්ගේ වශයෙන් කියතොත් සිව්පසය සම්බන්ධයෙන් හා දායක ගෝලබාලාදීන් සම්බන්ධයෙන් ඇතිවන ප්‍රීතිය සාමිෂ ප්‍රීතිය. එය නිවනට හේතු වන ප්‍රීතියක් නොවේ. එය මේ බොජ්ජංග කතාවෙහි අදහස් කරනු නොලැබේ. මෙහි අදහස් කරනුයේ බුද්ධ ගුණාදිය සම්බන්ධයෙන් ඇතිවන නිර්ආමෂ ප්‍රීතිය. එය ලැබීමට බුද්ධ ගුණාදිය සිටිය යුතුය. ඒ නිර්ආමෂ ප්‍රීතිය උසස් බව ගැන හෝ සිටිය යුතුය. එසේ සිටීම ප්‍රීති සම්බොජ්ජංගඨානීය ධර්මයන් පිළිබඳ යෝනිසෝ මනසිකාරයේ අටුවාවෙහි ප්‍රීති සම්බොජ්ජංගයට හේතු 11ක් දක්වා තිබේ. ඒතර අට කතාවේ ප්‍රීති සම්බොජ්ජංගයේ උපදින කරුණු 11ක් දක්වලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දක්වනවා අත්ති භික්කවේ බොජ්ජංගට්ඨාන සති පීති සම්බොජ්ජංගට්ඨානීය ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ එතකොට ප්‍රීති සම්බොජ්ජංගේ ඇති කරන්නට හේතු වෙන අවස්ථා පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් බහුල කොට සිටීම ප්‍රීතිය උපදින කාරණයක් හැටියට තථාගතයන් වහන්සේ දක්වනවා එතකොට මේ ප්‍රීති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම කියන්නේ මොනවද? අර निराமிස ප්‍රීතිය උපදින අවස්ථා. දැන් අපිට නිකම්ම අපි හිතියට මේ මේ ගුණාංග අවදි වෙන්නේ නැහැ. අපේ මනස ඒකට මෙහෙවන්නට ඕන. ඒ මෙහෙවනකොට තමයි මේ මනෝභාවයන් අවදි වෙන්නේ. මොකද හේතුඵල වශයෙන්ුයි මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක එතකොට අර ප්‍රීතිය උපදින්නට හේතු වෙන කරුණු පිළිබඳව නැවත නැවත බහුල කොට නුවණින් සිතීම කල්පනා කිරීම ඒකෙන් තමයි මේ ප්‍රීතිය උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මොනවද ඒ ප්‍රීතිය උපදින කාරණා කියලා කියන්නේ? මහානායකහන මෙහිදී දක්වනවා බුදු ගුණ සිහි කිරීම ආදී කරුණු. බුද්ධ ගුණය ආවර්ජනා කරනකොට අපට निराமிස ප්‍රීතියක් උපදින. සාමිස ප්‍රීතිය කියලා කියන්නේ තෘෂ්ණාව මූලික කොටගෙන ඇතිවෙන ප්‍රීතිය. ඒ තෘෂ්ණාව මූලික කොටගෙන ඇතිවෙන ප්‍රීතියයි කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවීම, ඉන්ද්‍රියන්ගෙන් කැමති වෙන සජීවී අජීවී වස්තුන් දැකීම ඒවා ඒකරා ශ්‍රී කර ගැනීම අත්පත් කර ගැනීම එතකොට ඒවා පිළිබඳව තියෙන යම් යම් බලාපොරොත්තු සඵල වීම ඔය ඔය විදිහේ காரணා මත එතකොට අඹුදරු ගේ දොර ඉඩ කඩම් ධන ධාන්න සහ ඉන්ද්‍රිය පිනවන්නට අවශ්‍ය සාධක මේවා ලැබීමෙන් ඒවා අපේක්ෂා කිරීමෙන් ඒවායින් ඉන්ද්‍රිය උත්තේජනය වීමෙන් මේ නොඑක ආකාරයෙන් අපට ලැබෙනා වූ ප්‍රීතිය තමයි සාමිස ප්‍රීතියයි කියලා කියන්නේ. ඒක තෘෂ්ණා මූලිකයි. නිර්ාමිස ප්‍රීතිය කියලා කියන්නේ ඒ බඳු තෘෂ්ණාවකින් තොරව. ඒ කියන්නේ අර ජීවි අජීවි ද්‍රව්‍ය වස්තු අත්පත් කර ගැනීමක් නිසා නොවේ. ඉන්ද්‍රිය පිනවීමක් නිසා නොවේ. ඊට වඩා වෙනස් ක්‍රමයකින් අපේ මනසට ප්‍රීතිය උපදිනවා. එතකොට අපි මීට පෙරත් පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙම ප්‍රීතිය උපදින අවස්ථා තුනක් අපිට තියෙනවා. මොනවද? අපේ සිතේ මතුවෙන යම්කිසි දුර්ගුණයක් අපිට දුරු කරගන්නට පුළුවන් වුණොත් ඒ අවස්ථාවේ අපේ සිතට ලොකු සතුටක් ප්‍රීතියක් උපදින අවස්ථාවක්. ඒක निराமிස සතුට, निराமிස ප්‍රීතිය. ඒක දෙයක් අත්පත් කරගෙනවත් ඉන්ද්‍රිය පිනවලවත් නෙමේ දුර්වලකම දුරු කර ගැනීම නිසා ඇතිවෙන ලොකු සන්තුෂ්ටියක්. එතකොට ඒකෙන් ගතසිත සුවපත් කරනවා. අර සාමිස ප්‍රීතියෙන් අපේ මනස කම්පණය කරනවා. සැලෙනවා. මොකද ඒක තෘෂ්ණා මූලිකයි. ඒක කෙලෙස් සහිතයි. ඒ සාමිස ප්‍රීතිය ඇති වුණන් පස්සේ අපිට එක තැනක ඉන්න බෑ. ඒ ඒ සාමිස ප්‍රීතිය නිසා තමයි මිනිස්සු උඩ පනින්නේ, කෑ ගහන්නේ, සින්දු කියන්නේ, නටන්නේ. එතකොට එක තැනක ඉන්න බෑ එහාට මෙහාට ඇවිදිනවා, කියවන්න ඕන, අනිත් අයත් එක්ක කියන්න ඕන. එතකොට hina වෙන්න ඕන. ඒ මොකද ඇතුලේ ලොකු කම්පනයක්. ඊට පස්සේ නිින්ද යන්නේ නැහැ, කෑම කන්න බෑ. ඒ ඒ සාමිස ප්‍රීතිය වැඩි වුණාම ඒක තවත් උත්සන්න වුණොත් එහෙම කෙලින්ම ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි වෛද්‍යවරු කියන්නේ හෘද රෝග වගේ තියෙන අයට අධික විදිහට සතුටු වෙන්නට එපා. අධිකව දුක් වෙන්නත් එපා, අධිකව සතුටු වෙන්නත් එපා. එතකොට අධිකව දුක් වෙනකොට ඇති වෙන කම්පණය වගේම බරපතල කම්පනයක් මානසිකව කායිකවත් ඇති කරනවා සාමිස ප්‍රීතිය විසින්. එතකොට නිරාමිස ප්‍රීතිය එහෙම වෙන්නේ නැහැ. එහෙම වික්ෂිප්ත කරන්නේ නැහැ. ව්‍යාකූල කරන්නේ නැහැ. කම්පණයටපත් කරන්නේ නැහැ. දවන්නේ තවන්නේ නැහැ. නිරාමිස ප්‍රීතිය විසින් අපේ සිත ගත සමනය කරනවා, සුවපත් කරනවා, සැහැල්ලු කරනවා. ඒ ප්‍රීතිය තමයි අපට සති සම්පජඤ්ඤය උපදවන්නට සහාය වෙන්නේ නිර්වාණගාමිනී මාර්ගයට උදව් වෙන්නේ. එතකොට ඒ ප්‍රීතිය ලබන ක්‍රමයක් තමයි අර දුර්ගුණ දුරු කිරීම. දෙවැනි කාරණේ තමයි මහානායක හරුත් මෙතන කියන ආකාරයට යහගුණ දියුණු කිරීම. දැන් බුද්ධානුස්සතිය ආදී වඩනකොට අපිට සද්ධාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනවා. චිත්ත ඒකාග්‍රතාවය වැඩෙනවා. ඒ අත්‍යවශ්‍ය ගුණාංග මනස වැඩෙනකොට පුදුමාකාර සතුටක් සොම්නසක් ඇති වෙනවා. ඒකෙන් ගතසිත කම්පණයටපත් කරන්නේ නැහැ. වෙහෙස කරන්නේ නැහැ. ඒක සෞම්‍යයි. ඒන් ගතසිත සුවපත් කරනවා. සති සම්පජඤ්ඤය අවදි කරනවා. ඒක තමයි නිර්ආමස ප්‍රීතිය ස්වභාවය. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ලෝක ධර්ම ප්‍රඥාවෙන් අවබෝධ වෙන්න අවබෝධ වෙන්න අපිට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. අනිත්‍ය ධර්මය පැහැදිලිව අවබෝධ වෙනකොට දුක්ඛ ධර්මය, අනාත්ම ධර්මය, අසුබ ධර්මය, සංස්කාර ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය, ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, ස්කන්ධ ධාතු ආයතන මේවා පිළිබඳව ගැඹුරින් අපිට වැටහෙන්න වැටහෙන්න ලොකු සතුටක් ඇති වෙනවා. එතකොට ඒ සතුට දැන් යමක් දැනගත්තා කියලා ඇති වෙන සතුට සාමීස සතුටක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ මට මේක දැනගන්න පුළුවන් වුණා. මට ඒ සඳහා ප්‍රඥාව තියෙනවා. මට තමයි ඒක දැනගන්න පුළුවන් වුණේ. අනිත් කාටවත් දැනගන්න බැරි වුණා. ඒ තියෙන දැනුම ඒව පිළිබඳව මාන පරවශව තෘෂ්ණා මූලිකව සතුටක් ඇති වෙන්න පුළුවන් දැනුම සම්බන්ධ. ප්‍රඥාව කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ප්‍රඥාවෙන් ලෝක ධර්ම ස්පර්ශ වෙනකොට එතන ඇති වෙන සන්තුෂ්ටිය නිර්ාමස සතුටක් ඒකෙන් අර විදිහට සැලෙන්නේ, දැවෙන්නේ, තැවෙන්නේ, පීඩාවටපත් වෙන්නේ නැහැ. එතකොට ඔය කියන ආකාරයෙන් දුර්ගුණ දුරු කරමින් යහගුණ මතු කරමින් ලෝක ධර්ම අවබෝධ කරමින් අපේ සිතට ඇතිවෙන සතුට, निराமிස සතුටක්, එය කෙලස් ධර්ම තොරයි. එය තමයි ගත සිත සුවපත් කරමින් ප්‍රඥාව දියුණු කරන්න හේතු වෙන්නේ. එතකොට ඒ සන්තුෂ්ටියත් අපි හරියට හඳුනාගෙන දියුණු කරමින් ඊට පස්සේ ප්‍රගුණ කරන්නට ඕන අර විමුක්තිය ඉලක්ක කොටගෙන විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වස්සග්ග පරිණාමී කියන මේ ක්‍රම වලින් එය පුහුණු කරන්නට ඕන. එහෙම පුහුණු කළොත් තමයි එය නිවන් දකින්නට උපනිශ්‍රය වෙන්නේ. ඊළඟට පස්වෙනි කාරණය තමයි පස්සද්දි සම්බොජ්ජංගය. පස්සද්දි කියලා කියන්නේ සැහැල්ලු බව. එතකොට ඒ සැහැල්ලු බව මනසේ ඇති වෙනකොට කයෙත් ඒ සැහැල්ලු බව ඇති වෙනවා. ඒ ඒ සැහැල්ලු බව හරියට හඳුනාගෙන වර්ධනය කළොත් කෙනෙකුට අවකාශයේ පාවෙන්නට ඒ වගේම විවිධ අන් අයට කළ නොහැකි දේවල් කරන්නට පවා Tamanගේ ගතසිත පුහුණු කරන්නට පුළුවන්. ඉතින් දැන් බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ ඒ විදිහට විශේෂතා සඳහා පමණක් මෙහෙවන සැහැල්ලුව නෙමෙයි ඒ සැහැල්ලු බව කායික මානසික සැහැල්ලු බව මෙහෙවන්නට ඕන නිවන ඉලක්ක කොටගෙන. එතකොට තමයි ඒක පස්සද්ධි සම්බොජ්ජංගයේ බවට පත් වෙන්නේ. එතකොට පස්සද්ධි සම්බොජ්ජංගයේ ඇතිවීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්ති භික්ඛවේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස උපාදාය උපන්නස්සව පස්සද්ධි සම්බොජ්ජංගස භාවනා ය පාරිපූර්ය. එතකොට මහණෙනි කාය ප්‍රසද්ධියක් ඇත චිත්ත ප්‍රසද්ධියක් ඇත. එහි යෝනිසෝ මානසිකාරයේ බහුල කොට පැවැත්වීම තමයි පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන්නට හේතුව හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. එතකොට කායපස්සද්දි චිත්තපස්සද්දි කියලා චෛතසික ධර්ම දෙකක් තියෙනවා. කායපස්සද්දි කියලා කියන්නේ චෛතසික ධර්මයන්ගේ සැහැල්ලු බව. චිත්තපස්සද්දි කියන්නේ සිතේ සැහැල්ලු බව. එතකොට චිත්තචෛතසික දෙපාර්ශ්වයම සැහැල්ලු කරන්නට උපකාර වෙන චෛතසික ධර්ම දෙකක් තියෙනවා. අන්නේ චෛතසික ධර්ම දෙක ඇති වෙන ආකාරය වැඩෙන ආකාරය පිළිබඳව ඊළඟට ඒවා වැඩෙන හේතු පිළිබඳව ඒවා වැඩෙන අරමුණු පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් බහුල කොට සිතනකොට තමයි ඒ කායික මානසික පස්සද්ධිය ඇති වෙන්නේ. එතකොට අට කතාවේ පස්සද්ධි සම්බොජ්ජංගය ඇතිවීම සඳහා හේතු වෙන කරුණු හතක් දක්වනවා. පනීත භෝජන සේවන ස්ථා උතු සුඛ සේවනතා ඉරියාපත සුඛ සේවනතා මජ්ජත් ප්‍රයෝගතා සාරද්ධකාය පුද්ගල පරිවර්ජනතා පස්සද්ධකාය පුද්ගල සේවනතා තදදිමතත අපි පසුගිය වැඩසටහන් වල මේවා කතා කළා කෙටියෙන් ඒ ගැන සිහිපත් කළොත් පනීත භෝජන සේවනතා ආහාර පාන ප්‍රණීතවත් වූ ගත සැහැල්ලු කරන සුවපත් කරන හිතට ප්‍රිය කරන ඒ කියන්නේ තෘෂ්ණාව වඩවන කියන එක නෙමෙයි තමන්ගේ මනසට ප්‍රිය ඇති කරන ආහාර පාන ලැබීම ඊළඟට උතු සුඛ සේවනතා ඍතු වශයෙන් අධික සීතල අධික උෂ්ණය ආදී වශයෙන් ව්‍යාකූල තත්වයන් තිබුණොත් මේ කියන සැහැල්ලු බව ඇති කරගන්න අමාරුයි. ඒ නිසා ඍතු වශයෙන් සුවදායක ඍතුගුණ පැවතීම. ඉරියාපත සුඛ සේවනතා ඉරියව් පැවැත්වීම වශයෙන් දැඩි විදිහට අපි වෙහෙසුනොත් කායික මානසික සැහැල්ලුව ඇති වෙන්නේ නැහැ. ඒ වගේම දැඩි විදිහට අපි උදාසීන වුණොත් ඒ කායික මානසික සැහැල්ලුව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඉරියව් පැවැත්වීම වශයෙන් ගතසිත සැහැල්ලු කරන පහසු වෙන විදිහේ ඉරියව් පැවැත්වීම. ඊළඟට මජ්ජත් ප්‍රයෝගතා ප්‍රයෝග කියලා කියන්නේ ප්‍රයත්නය, උත්සාහය, යමක් කරන්න ගන්න වීරය. එතකොට මේ වීර්ය සීමා අතික්‍රාන්ත වුණොත් එතනදී සැහැල්ල බව නැති වෙනවා. දැන් ආනන්ද හාමුදුරුවන්ට වෙන්නේ ඒක. උන්වහන්සේ පසුදින උදෑසන වෙනකොට රහත් වෙන්න ඕන කියන දැඩි අදිෂ්ඨානයත් එක්කලා රාත්‍රී පහන් වෙනතෙක් උන්වහන්සේ වීර්ය කරනවා. එතකොට වීර්ය සීමා අතික්‍රාන්ත වෙනවා. ඒ සීමා අතික්‍රාන්ත වෙච්ච ගමන් කායික මානසික සැහැල්ලුව නැති වෙනවා. ඒ සැහැල්ලුව නැති වුණොත් චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙමින් ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරන්න එතන බාධාවක් වෙනවා. ඒ නිසා වීර්‍ය මධ්‍යම මට්ටමේ ඒ කියන්නේ එතනට උචිත මට්ටමින් මධ්‍යස්තව පැවැත්වීම. ඊළඟට සාරද්ධකාය පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ කායික වශයෙන් බොහොම රළු ඒ වගේම තද ගති ගුණ ඇති. ඒ වගේ අය බැහැර කිරීම. නොසන්සුන් කය ඇති පුද්ගලයන් බැහැර කිරීම සාරද්ධ පුද්ගල පරිවර්ජනතා කියලා කියන්නේ. එතකොට ඊළඟ කාරණේ තමයි පස්සද්ධ කාය පුද්ගල සේවනතා. බොහොම සැහැල්ලුවෙන් පහසුවෙන් සංසුන්ව කටයුතු කරන පුද්ගලයින් ඇසුරු කිරීම. ඊළඟට තදදි මුත්තතා කියලා කිව්වේ මුලින් උපදින පස්සද්ධිය පිළිබඳව නැවත නැවත සිත යොමු කරන ගතිය. එතකොට මේ කියන කාරණා වලින් කායික මානසික සැහැල්ලු බව අපි දිනු කරගන්නට ඕන දිනු කරගෙන ඊට පස්සේ ඒ සැහැල්ලු බව නිකන් සැහැල්ලු බව අත්විඳින්මින් හියලී ගලී වාසය කරන්නට නොවේ ඒ කායික මානසික සැහැල්ලුව කුමක් සඳහාද කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියන කෙලස් ප්‍රහාණය කිරීමේ ප්‍රයත්න වෙනුවෙන් ඒ වගේම විරාගය සඳහා, නිරෝධය සඳහා ඊළඟට කෙලස් දුරු කිරීම හෙවත් සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන ඇල්ම අත්හැරීම දුරු කිරීම සඳහා. එතකොට ඒ සඳහායි මේ කායික මානසික සැහැල්ලු බව කියන අවබෝධය ඇතිව ඒ පුහුණු කිරීම තමයි එතන පස්සද්දි සම්බොජ්ජංගයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට සමාධි සම්බොජ්ජංගය. සමාධි කියලා කියන්නේ දියුණු කරන ලද ඒකාග්‍රතාවය. දැන් අපි මේ පිළිබඳව බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා ඒකාග්‍රතාව කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒ කියන්නේ සෑම සිතකම යෙදෙනවා. කුසල් සිතෙත් යෙදෙනවා, අකුසල් සිතෙත් යෙදෙනවා, ක්‍රියා සිතෙත් යෙදෙනවා. හැම සිතකම යෙදෙනවා. නමුත් ඒ ඒ හැම සිතකම යෙදුනට ඒ යෙදෙන සාමාන්‍ය ඒකාග්‍රතාව චෛතසිකය අපි සමාධි කියලා හඳුන්වන්නේ නැහැ. සමාධිය කියලා හඳුන්වන්නේ දියුණු කරන ලද ඒකාග්‍රතාවය. ඒතකොට දියුණු කරන ලද ඒකාග්‍රතාවයත් කුසල්සිතේ අකුසල්සිතේ දෙකේම ඇති වෙන්න පුළුවන්. අකුසල්සිතේ දියුණු කරන ලද ඒකාග්‍රතාවය අකුසල චිත්ත සමාධිය. ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. කුසල චිත්ත සමාධිය තමයි නිවනට උපකාර වෙන්නේ. කුසල් සිතෙහි ඇතිවෙන දියුණු කරන ලද ඒකාග්‍රතා චෛතසිකය. එතකොට ඒ චෛතසිකය හරියට දියුණු කරගෙන ඊට පස්සේ අර විවේක නිස්ෘත විරාග නිස්ෘත නිරෝධ නිස්ෘත වස්සග්ග පරිණාමී කියන මේ ක්‍රමයට පුරුදු පුහුණු කළාම තමයි ඒ සමාධිය සම්මා සමාධියක් හැටියට සමාධි සම්බොජ්ජංගයේ හැටියට නිවනට උපනිෂ්ඨය වෙන්නේ. එතකොට සමාධිය ඇතිවීමේ හේතු හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්තිභික්කවේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාර මේ පාඩයේහි සමත නිමිත්ත අභ්‍යග්ග නිමිත්ත යන වචන දෙකින්ම කියවෙන්නේ සමාධියය සිතෙහි එක් අරමුණක නොසැලී පිහිටීමට කාරණය යන අර්ථයෙන් සමාධිය සමත නිමිත්ත නම් වේ. එතකොට චිත්තේ මුලින් ඇතිවෙච්ච චිත්ත ඒකාග්‍රතාවයම සමත නිමිත්තක් වෙනවා. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ පිළිබඳව නැවත නැවත අවධානය යොමු කිරීම. ඒ පිළිබඳවම යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීම. එතකොට ඒක නැවත නැවත මතුවෙන්නට හේතුවක් වෙනවා. දැන් අපිට මේක අකුසල ධර්ම පිළිබඳව ඕනතරම් හොඳට පැහැදිලිනේ. මුලින් ඇතිවෙච්ච රාගය පිළිබඳව නැවත නැවත අයෝනිසෝ මනසිකාරයෙන් හිතනකොට යලි යලි රාගය ඇති වෙන්නේ රාගසිතම හේතු වෙනවා. අර වස්තුකාම ක්ලේශකාම කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට වස්තුව පිළිබඳව ඇතිවෙච්ච කාමයයි ක්ලේශකාමී ක්ලේශකාමී කියන්නේ මේ වස්තුව එතන නැහැ අරමුණ එතන නැහැ මානසිකවය නැවත නැවත මෙනෙහි කරනවා ඉතින් මෙනෙහි කරනකොට අර పూర్ව අවස්ථාවේ ඇති වුණු රූප වේදනා සංඥා සංඛාර විඥාන ඒවා පිළිබඳව යලි යලි අවධානය යොමු වෙනවා ඒ උපාදාන කරගත්තු. ඒ නැවත නැවත අවධානය යොමු වෙනකොට යලි යලිත් ඒ එබඳු වේදනාවන් මතුවෙනවා. එබඳු මනෝභාවයන් මතුවෙනවා. එතකොට ඒක තමයි අපි ගොඩක් වෙලාවට නොදැනුවත්ව කරන්නේ. ඊට පස්සේ द्वේෂය ඇති වුනහම ඒ මුලින් ඇති වෙච්ච द्वේෂය ගැන යලි යලි අයෝනිසෝ මනසිකාරයෙන් සිතනකොට නැවත නැවත द्वේෂය ඇති වෙන්න ඒක නිමිත්තක් වෙනවා. අන්න ඒ වගේම අපිට ඒක කුසලයේ පැත්තට පුහුණු කරන්න පුළුවන් මුලින් ඇති වුණු චිත්ත ඒකාග්‍රතාවය පිළිබඳව එතනදී ඇති වුණු ඒ මානසික తত্ত্বය පිළිබඳව එහි තිබුණු සෞම්‍ය බව පිළිබඳව එතනට මනස යොමුණු ආකාරය පිළිබඳව නැවත නැවත නුවණින් මෙනෙහි කරනකොට යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් මෙනෙහි කරනකොට අන්න යලි යලිත් සමාධිය ඇති වෙන්නට ඒක හේතුවක් වෙනවා. සමාධිය ගැන පමණක් නෙමෙයි අවශේෂ කුසල ධර්ම ගැනත් එහෙමයි මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ඛාව වීරය සද්ධාව ප්‍රඥාව සිහිය මේ හැම කරුණක්ම ඒ මුලින් ඇතිවෙච්ච මානසික ගුණය යම් ප්‍රමාණයකට හඳුනාගෙන නැවත නැවත ඒ පිළිබඳව අවධානය යොමු කරලා සති සම්පජඤ්ඤයෙන් යලි යලි ඒ අරමුණු කරනකොට ඒකම කමඨහනක් වෙනවා ඒකම නිමිත්තක් වෙනවා ඒ ගුණය බහුලව වර්ධනය ඒක තමයි බුදුරජාන් වහන්සේ මෙතනදී දක්වන්නේ ඊළඟට අවසාන බොජ්ජංග ධර්මයේ හත්වෙනි කරුණ උපේක්ඛා සම්බොජ්ජංගය එතකොට උපේක්ඛා කියලා කියන්නේ මධ්‍යස්ත භාවය. ඒ මධ්‍යස්ත බව කියලා කියන්නේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතිව පවතින්නට පුළුවන් හැකියාව. දැන් උපේක්ඛාව දෙආකාරයකින් දැක්වෙනවා. උපේක්ඛා පාරමිතාව සහ උපේක්ඛා බ්‍රහ්ම විහාරය. උපේක්ඛා පාරමිතාව කියලා කියන්නේ තමන් සම්බන්ධව ඇතිවෙන තමන්ට අත්විඳින්නට සිද්ධ වෙන සැප දුක් සම්බන්ධව ඇලෙන්නෙත් නැතිව ගැටෙන්නෙත් නැතිව මධ්‍යස්තව ඒවා දරා ගන්නට පුළුවන් හැකියාව තමයි උපේක්ඛා පාරමිතා මේ මේ බොජ්ජංග ධර්මයක් හැටියට ඒක ප්‍රගුණ කරනවා ඊට පස්සේ උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියලා කියන්නේ අපේ පරිබාහිර අනිත්යයට සිද්ධ වෙන සැප දුක සම්බන්ධව සැලෙන් මනස සැලෙන්නේ නැතුව ඒ සම්බන්ධව අපට උපේක්ෂාවෙන් දකින්න පුළුවන් හැකියාව. දැන් අපට අපට දුක සැප ඇති වෙනකොට අපට යම්කිසි සැපයක් ඉන්ද්‍රියන්ට දැනෙනකොට අපි ඒකෙන් උද්දාමයට උත්තේජනයටපත් වෙනවා. අපට යම්කිසි දුකක් පීඩාවක් දැනෙනකොට අපි ඒකෙන් කම්පණයට ගැෂ්ඨණයටපත් වෙනවා. ඒ විතරක් නෙමේ අපි කැමති පුද්ගලයින්ට දුකක් වේදනාවක් දැනෙනකොට ඒකෙනුත් අපි කම්පණයටපත් වෙනවා. ඒකෙනුත් අපි වික්ෂිප්ත වෙනවා. ඊළඟට අපි කැමති පුද්ගලයින්ට හොඳක් වෙනකොට ඒකෙනුත් අපි උද්දාමයටපත් වෙනවා, වික්ෂිප්ත වෙනවා. එතකොට අන්න ඒ විදිහට ලෝකයේ අනිත් අයට අපේ පරිබාහිර පුද්ගලයින්ට සිද්ධ වෙන දේවල් පිළිබඳවත් මධ්‍යස්ත වෙන්නට පුළුවන් හැකියාව උපේක්ඛා බ්‍රහ්ම විහාරය. හැබැයි අපි නිතරම සිහිපත් කරන කාරණයක් තමයි උපේක්ඛාව ක්‍රම තුනකට තවත් ක්‍රම ධර්මෙහි දක්වන ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට උපදිනවා අඥාන උපේක්ෂාව ඊළඟට සමාධි උපේක්ෂාව සහ ඥාන සංප්‍රයුක්ත විදර්ශනා උපේක්ෂාව අඥාන උපේක්ෂාවයි කියලා කියන්නේ කරුණු හරියට වැටහෙන්නේ නැතිකම නිසා පැහැදිලි නැතිකම නිසා අපට උපේක්ෂාව ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ වෙන්නට යන අනතුරු පේන්නේ නැහැ. සිද්ධ වෙන අනර්ථය දැනෙන්නේ නැහැ. එතකොට අපේ මනස උපේක්ෂා සහගත වෙනවා, ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මධ්‍යස්ත වෙනවා. එහෙම නැත්නම් මට නෙමෙයිනේ, එයාට මොන වුණත් මට අදාළ නැහැනේ. ඒ වගේ අපි නිකන් අර ආත්ම තෘෂ්ණාවෙන් හැකිලෙනවා. හකුලුවා ගන්න. එතකොට ඒ බඳු අවස්ථාවල අපට උපේක්ෂාව ඇති වෙන්න පුළුවන්. ඒ උපේක්ෂාව අඥාන උපේක්ෂාවක්. ඊළඟට සමාධි උපේක්ෂාව කියලා කියන්නේ සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්නේ අන්‍ය අරමුණු කෙරෙහි අවධානය යොමු නොවන නිසා සිත උපේක්ෂාසගත වෙනවා. ඒ කියන්නේ ඒ తত্ত্বය ප්‍රබලවම ඇති වෙන අවස්ථාව තමයි චතුර්ථ ධානය. උපේක්ඛා ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවයයි උපේක්ෂාවයි පමණයි එතකොට ඉතිරි වෙන්නේ. දැඩිව ඒකාග්‍රතාවයේ පිහිටා පවතිනවා අරමුණෙහි. ඒ නිසාම උපේක්ෂා සහගත බව එතන පවතිනවා. එතකොට ඒක තමයි සමාධි උපේක්ෂාව. විදර්ශනා උපේක්ෂාව. එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව කියලා කියන්නේ යමක් හේතුඵල වශයෙන් විමසා බලලා ඒ හේතු වෙනස් කළ හැකිනම් වෙනස් කළ යුතුයනම් තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස වෙනස් කරන්න ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක තමයි කරුණා මෛත්‍රිය. කරුණා මෛත්‍රිය වීරිය. හැබැයි ඒ ඒ හේතුඵල ධර්මතාවය දැන් හේතු ජනිත වෙලා ඵලය ඇති වෙලා දැන් ඒක වෙනස් කරන්නට බැරි තැනට ඇවිල්ලා. එහෙම නැත්නම් ඒක ලෝක ධර්මතාවයක්. එහෙම වුණොත් එතනදී නිහඬ වෙනව ඇරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ. දැන් අනිත්‍ය බව ලෝක ධර්මයක්. දුක්ඛ බව ලෝක ධර්මයක්. අනාත්ම බව ලෝක ධර්මයක්. ඒතර ඒව අපට අතික්‍රමණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ අදාළ සංස්කාර ධර්මයන් හේතු ඵල වශයෙන් තමයි පටිච්ච සම්පන්නව ක්‍රියාත්මක වෙන්නේ. ඒතර දැනට ඒකට අදාළ හේතුව ගොඩනැගිලා ඉවරයි. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් යම්කිසි කෙනෙක් උත්පත්තියම අංග විකලව ඉපදිලා තියෙනවා. ඒතකොට දැන් අපි ඒ ගැන දුක් වුණා කියලා දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඒගොල්ලන්ට ටිකක් පහසුවෙන් ඉන්න හැකි විදිහට උදව් කරනවා ඇරෙන්නට එහෙම නැත්නම් ඒ පවතින විකෘතිය යථා තත්ත්වයටපත් කරගන්නට වෛද්‍ය ප්‍රතිකාරවලින් පුළුවන් නම් ඒ සඳහා සහායක් විය හැකි නම් ඒක කරනව ඇරෙන්න දැන් අර උත්පත්තියෙන් ඇතිවෙච්ච විකෘතිය පිළිබඳ අනේ අපොයි මෙහෙමත් වෙලා තියෙනවානේ මෙහෙමත් මිනිස්සු ලෝකේ ඉන්නවානේ කියලා අපි කම්පා වුණා කියලා ඇති තේරුමක් නැහැ එතකොට අධික විදිහට සැප සම්පත් ඇතුව ඉපදිලා ඉන්න කෙනෙක් දැකලා අපි නිකන් ඊර්ෂ්‍යාව ඇති කරගත්තයි කියලා තේරුමක් නැහැ. එතකොට ඒ ඒ ධර්මතා දැන් ගොඩ නැගිලා තියෙනවා. හේතු හේතුඵල වශයෙන්. එතකොට එහෙම දේවල් පිළිබඳව අපි වික්ෂිප්ත නොවි අපට මධ්‍යස්ත වෙන්නට පුළුවන් වෙන්නට ඕන හේතුඵල දකිමින්. ඒ නිසා ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව කියලා කියන්නේ නිෂ්ක්‍රීය බවක් නෙමෙයි. අකර්මණ්‍ය බවක් නෙමෙයි. අකෘතඥ බවක් නෙමෙයි. අකාරුණික බවක් නෙමෙයි. එතන කරුණාව, මෛත්‍රිය, සක්‍රීය බව ඔක්කොම මේ පුද්ගලයා තුල තියෙනවා. හැබැයි දැන් ඒ කරුණාව සක්‍රිය කළාය කියලා ඒ දුකටපත් වෙලා ඉන්න පුද්ගලයා දුකින් මුදවන්නට දැන් එතන වෙනසකට ලක් කරන්නට පුළුවන්කමක් නැහැ. එතකොට මෙත්සිත තිබුණයි කියලා ඒ පුද්ගලයාව සුවපත් කරන්නට දැන් එතනදී යමක් කරන්නට බෑ ඒ අවස්ථාවේ. එතකොට ඒ ඉබඳු අවස්ථාව එහෙම නැත්නම් ලෝක ධර්මතාවයේ අනුව ඒක අපිට වෙනස් කරන්න බෑ. දැන් අපි හිතමු දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේට විවිධ හිංසා හානි කරනකොට බුදුරජාණන් වහන්සේ ඒවයින් වළක්වන්නට නැවත නැවත උත්සාහ කළා. හැබැයි කිසිවකින් බැරි වෙනකොට ඔන්න ඔය ඕන එකක් කරගත්තු දැන් වෙනසුණා වෙයි කියලා අතහැරලා දැම්මම මෙතනින් එහාට උපේක්ෂා. එතකොට උපේක්ෂා එතකොට උන්වහන්සේ මහ පොළොව පලාගෙන ඇදගෙන වැටුණා වුණත්, නිරයට පතිත වුණා වුණත් එතකොට ඒ චරිතය පිළිබඳව අනේ අපොයි කියලා හිතන්නේ නැහැ. ඒ අනේ අපොයි කියලා හිතන්නේ නැත්නම් මට මෙහෙම කරපු නිසා එහෙම වෙච්ච එක හොඳයි කියලා නෙමෙයි. එතකොට දැන් එතනට යන්න හේතු සම්පූර්ණ කරගෙන ඉවරයි. දැන් ඒක ධර්මතාවය. ආනන්තරේ පාප කර්මයේ කරගත්තට පස්සේ නිරය උපදිනවා කියන එක ධර්මතාවය. ඒක බුදුහාමුදුරන්ටවත් වෙනස් කරන්න බෑ. ඉතින් ඒ බඳු තැනකදී මධ්‍යස්තව ඒ දිහා බලනව ඇරෙන්න වෙන කල යුතු දෙයක් නැහැ. ඉතින් අන්න ඒ විදිහට ප්‍රඥාවෙන් දේවල් දැකලා කරුණා මෛත්‍රියෙන් වීරයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් එතන පවතින හේතු ප්‍රත්‍ය ලෝක ධර්මතා තේරුම් ගන්නකොට අපට ඒ විදිහට සක්‍රිය විය හැකි යමක් නැතිනම් සක්‍රිය වීම අර්ථ ශුන්‍ය නම් එබඳු තැනකදී අපට උපේක්ෂාව පවත්වන්නට පුළුවන් වෙන්නට ඕන දක්ෂ වෙන්නට ඕන අනුන් සම්බන්ධ තමන් සම්බන්ධව සමහර වෙලාවට තමන්ට මේ දේවල් වෙනස් කරන්න පුළුවන්කම තිබුණා වුණත් උපේක්ෂා ගුණය දියුණු කරගන්න උපේක්ෂා සහගතව ඒවා දරා ගන්නට අපි පුහුණු වෙනවා. ඒ කියන්නේ දැන් තමන්ට එන දුක් වේදනා දැන් මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව දැක්වෙනවා ලෝමහංශ ජාතකයේ උන්වහන්සේ ධන සම්පත් ඇති තරුණයෙක් හැටියට උන්වහන්සේට ආවාහ විවාහ වෙලා සුවපත් ජීවිතයක් ගත කරන්න ඕනතරම් අවස්ථාව තියෙනවා. මව්පියන්ගෙන් උරුම වෙච්ච ධනස්කන්ධයත් එක්ක. නමුත් උන්වහන්සේ කල්පනා කරනවා නෑ මම මේ ගිහි ගෙයින් නික්ම යනවා. නමුත් නික්ම ගියාට පැවිදි වුණොත් ලාභ සත්කාර බහුලව ලැබෙනවා. එහෙනම් පැවිදි වීමත් සුදුසු නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? උපේක්ෂාව දියුණු කරන්න අන් අයගේ ලාභ අලාභ සියල්ලක් එන විදිහකට පවතින්නට කියලා හිතලා උන්වහන්සේ අර ඇඳගෙන හිටපු වස්ත්‍රය පමණක් ඇතිව ඔළුව හැරුණ වතේ නික්ම ගියා. ඉතින් දකින්න මිනිස්සු පිස්සෙක් කියනවා කාත් කවුරුවක් නැති කෙනෙක් කියනවා අපහාස කරනවා නිඳා කරනවා ඒ කිසිවකින් සැලෙන්නේ නැතුව. දැන් ඒතකොට ඒවා උන්වහන්සේට ඕනනම් වළක්වාගෙන සුවපත්ව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒක වළක්වන්නට යන්නේ නැහැ කුමකටද තමන්ගේ චිත්තසංතානයේ ගුණය දියුණු කරන්නට. ඒ වගේ තමන් සම්බන්ධ උපේක්ෂාවේදී දේවල් වළක්වන්න පුළුවන් වුණත් සමහර විට වළක්වන්න නැතුව ඉන්නවා. සමහර තැන්වලදී වළක්වන්නට නොහැකි බව නිසා උපේක්ෂාවෙන් ඒක ඉවසා දරා ගන්නවා. සමහර තැන්වල වළක්වන්න පුළුවන් වුණත් වළක්වන්න නැතුව ඒකට මුහුණ දෙනවා කුමකටද අර උපේක්ෂා ගුණය දියුණු කරගන්න. අනුන් සම්බන්ධව එහෙම නෙමෙයි. අනුන් සම්බන්ධව වළක්වන්න පුළුවන්කම තියෙද්දි නිහඬ වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ඉතින් එතන තියෙන්නේ අකාරුණික බව, වීර්ය නැති බව, ਵਿਚාරයක් නැති බව, මෛත්‍රියක් නැති බව කියන දුර්වලකමක් තමයි එතන තියෙන්නේ. ඉතින් තමන්ගේ සීමාවෙන් ඔබ්බෙනක් දැන් තමන්ට කරුණා මෛත්‍රිය තිබුණා වුණත් ඒක කරන්න බැරි මට්ටමක නම් තියෙන්නේ. එතනදි කරන්න දෙයක් නැහැනේ. තමන්ට කරන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. ඒ සීමාවෙන් එහා නම් ඒ වගේම ඒ හේතු ප්‍රත්‍ය දැන් ගොනු වෙලා ඵලය ගොඩ නැගිලා නම් ඒ වගේ මේක ධර්මතාවයක් නම් ඉතින් ඒ බඳු තැනකදී අනුන් සම්බන්ධව අපි මධ්‍යස්ත වෙනව ඇරෙන්න වෙන අපට කළ හැකි කළ යුතු දෙයක් නැහැ එතනදී. අන්න ඒ විදිහට ප්‍රඥාව පරිහරණය කරමින් අපේ චිත්තසංතානයේ ඇතිවෙන නොයැලෙන නොගැටෙන මධ්‍යස්ත භාවය තමයි ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව එහෙම නැත්නම් විදර්ශනා උපේක්ෂාව. ඒතර මේ විදර්ශනා උපේක්ෂාව දියුණු කරලා අපි ඒක විමුක්තිය දෙසට හරවන්නට ඕන විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත ඔස්සංග පරිණාමී කියන ක්‍රමයට. එතකොට උපේක්ෂාව ඇති වෙන කාරණා දක්වලා තියෙනවා. අත්ති වික්කවේ උපේක්ඛා සම්බොජ්ජංගඨානීය ධම්මා. එතකොට මහණෙනි උපේක්ඛා සම්බොජ්ජංගයට හේතු වෙන ධර්ම ඇත්තේය. එතකොට මෙහි උපේක්ඛා සම්බොජ්ජංගයට හේතු වන ධර්මයයි දක්වන්නේ උපේක්ෂාවමයි. එතකොට අර නායක හඳුරු මුලින් පැහැදිලි කළා වගේ මෙතනත් දක්වනවා අර සමාධිය ගැන කිව්වා වගේ සමාධිය ඇති වෙන නිමිති සමාධිය ඇති වෙන කරුණු කියලා දක්වන්නේ ඒ මුලින් ඇති වෙච්ච සමාධියමයි. එතකොට මෙතන උපේක්ඛා උපේක්ඛා සම්බොජ්ජංගඨානීය ධම්මා කියලා කියන්නේ ඒ අපේ චිත්තසංතානයේ ඇති වුණු උපේක්ෂාවම එයම නැවත නැවත සිහි කරන්නට ඕන සති සම්පජඤ්ඤයෙන් නුවණින් එහෙම සිහි කරනකොට තමයි අපේ මනස මධ්‍යස්ත වෙන තැනට ගමන් කරන්නේ. එතකොට ඒකට අදාළ හේතුප්‍රත්‍ය සිහි කරන්නට ඕන. ඒ අනුව පිළිපදින්නට ඕන. ඒ විදිහට උපේක්ෂාව ඇති කරගන්නටත් උපකාර වෙන ධර්ම පහක් අට කතාවේ දක්වනවා. එතකොට සත් සත්තමජ්ජතත සංඛාර මජ්ජතත සත්ත සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතා සත්ත සංඛාර මජ්ජත් පුද්ගල සේවනතා තද දිමුත්තතා එතකොට මේ කියන කාරණා උපකාර වෙන මොනවද සත්වයන් කෙරෙහි මදහත් බව ඊළඟට සංස්කාරයන් කෙරෙහි මදහත් බව සත්වයන් කියලා කිව්වේ ජීවි සත්තු සිව්පාව පුද්ගලය පිළිබඳව මධ්‍යස්ත වීම. ඒතර සංකාර මජ්ජත්තා කියලා කිව්වේ අජීවි දේවල් පිළිබඳව මධ්‍යස්ත බව. ඊළඟට සත්ත්ව සංස්කාරයන් සුරතල් කරන අතිලෝභීන්ගෙන් වෙන්වීම. <laughs> ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් මේ සංස්කාර ධර්මයන් මේ සත්වයන් පුද්ගලයන් පිළිබඳව කටයුතු කරන හරීම නිකන් බොළඳ විදියට. ඒ කියන්නේ දැන් කෙනෙකුට මොනවා හරි සිද්ධ වුණා වුණත් අනේ අපොයි කියලා ඒකට හරියට තැවෙනවා කම්පා වෙනවා වික්ෂිප්ත වෙනවා අඬනවා වැළපෙනවා කලන්තේ හැදිලා වැටෙනවා සිහි නැති වෙනවා එතකොට ඒ මොකද්ද අර අර බොළඳ ගතිය ඒ බොහොම බොළඳ විදිහට තමයි ලෝකේ ගැන හිතන්නේ එහෙම පුද්ගලයෝ බැහැර කිරීම එතකොට සංස්කාර ධර්ම පිළිබඳවත් එහෙමයි. එතකොට ලෝකෙ සිද්ධ වෙන දේවල් පිළිබඳව හරියට කම්පා වෙනවා, වික්ෂිප්ත වෙනවා, කඩා වැටෙනවා, දුබල වෙනවා. දරා ගන්න බැරි වෙනවා. අපෝයි මට නම් බලන්න බෑ කියලා S2 පියා ගන්නවා, අහක බලා ගන්නවා. එතකොට ඒ මොකද්ද? අර දුර්වල ගතිය. ඉතින් ඒ වගේම තමයි අර ඇලෙන බැඳෙන ගතිය. වැළඳ ගන්නවා. ඉතින් එහෙම දරුමල්ලන් හදනකොට ඒ වගේ ආදරය පෙන්වන්නට ඕන තැන් තියෙනවා. ඒක ඒ ඇගේ යහපත පිණිස. නමුත් අර තමන්ගේ මනසේ බොළඳ බව නිසා අර විදිහට ඇලිලා බැඳිලා එහෙම කටයුතු කරන පුද්ගලයන් ඇසුරු කරන්නට ගියොත් උපේක්ෂාව දියුණු කරන්න බෑ නිසා ඒ බඳු පුද්ගලයන්ගෙන් වෙන්වීම ඊළඟට සත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ත පුද්ගලයන් සේවනය කිරීම ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදවීමෙහි නැමුණු සිත් ඇති බව ඉතින් මේ කාරණා උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්නට උපකාර වෙන කරුණ හැටියට දක්වලා තියෙනවා. ඉතින් ඊළඟට මහානායක හාමුදුරුවෝ උපේක්ඛා මෙතන බොජ්ජංග ධර්ම වැඩිීමේ කාලය හා අකාලය. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා දැන් සමාධි සම්බොජ්ජංගය වැඩිම සුදුසුයි. නමුත් තීන විද්දේ බහුල වෙලාට සමාජ සමාධි සම්මොජ්ජංගේ යෝග්‍ය නැහැ. එතකොට වික්ෂිප්ත බව බහුල වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ සුදුසු නැහැ. එතකොට මේ වික්ෂිප්ත බව තවත් වැඩෙන්නට ඒක හේතුවක් වෙනවා. අන්න ඒ වගේ බොජ්ජංග ධර්ම හැම එකක්ම වැඩි යුතුයි. නමුත් ඒ ඒ අවස්ථාවේ හැටියට අපි කවර බොජ්ජංග ධර්මයේද මතු කරගත යුත්තේ. මොකද බුදුරජාණන් වහන්සේ හැම විටම දක්වන්නේ මධ්‍යම ප්‍රතිපදාවක්. එතකොට මේ මේ ධර්ම සමතාවයක් තියෙනවා. ඒ ධර්ම සමතාවයෙන් ගිලිහුණොත් අපිට නිර්වාණ අවබෝධය කියන තැනට මනස අවදි කරන්නට බෑ. දැන් ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8 උනත් විටින් විට වෙන වෙනම ඇති වුණාට වැඩක් නැහැ. එක් සිතක එකවර ඇති වුණොත් තමයි ඒක මාර්ගසිතක් හැටියට කෙලස් ප්‍රහාණය කරන්න සමත් වෙන්නේ. අන්න ඒ වගේ මේ බොජ්ජංග ධර්ම ශක්තිමත්ව එක්ව හට ගන්නකොට තමයි ඒක බෝධියට අංග වෙන්නේ. එතකොට ඒවා එක්සිතක පහළ වෙන්නට ඕනේ ගුණාංග. එහෙම පහළ වෙන්නට නම් අර විදිහට උස්පහත් නොවි ඒවා පවත්වා ගන්නට දක්ෂ වෙන්නට ඕනේ. ඉතින් මේ විදිහට අපි දැන් මේ අද කතා කළේ බොජ්ජංග ධර්ම කොහොමද ඒ ධර්ම කොහොමද හඳුනාගන්නේ ඒවා කොහොමද දියුණු කරන්නේ ඒ වගේම ඒවා බොජ්ජංග හැටියට වැඩි දියුණු කරන්නේ කොහොමද ඉතින් ඔය කාරණා තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේදී ආශ්‍රව ධර්ම ප්‍රහාණය කිරීමේ හත්වැනි උපාය මාර්ගය හැටියට දක්වන්නේ අති භික්කවේ භාවනා පහතබ්බා එතකොට මහණෙනි භාවනාවෙන් ඒ කියන්නේ සිත වැඩි දියුණු කිරීමේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පවතිනවා. එතකොට ඒ කාරණේ පැහැදිලි කරන්නට තමයි කොහොමද භාවනාවෙන් ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන්න කියලා දක්වන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම හත දක්වන්නේ මේ බොජ්ජංග නොඩන්නා වූ තැනැත්තාගේ සිත තුළ යම් දාහයක් කම්පනයක් කෙලස් දැවිල්ලක් හටගන්නවා නම් බොජ්ජංග ධර්ම වඩන්නා වූ තැනැත්තාගේ චිත්තසංතානයේ ඒ බඳු කෙලස් දැවිලි හටගන්නේ නැහැ ඇයි ඒ කෙලස් දැවිලි හටගන්න කෙලස් ධර්ම බොජ්ජංග ධර්මයන්ගෙන් දුරු කරන නිසා ප්‍රහාණය කරන නිසා අන්න ඒ ඒ අවස්ථාව තමයි මේ බොජ්ජංග ධර්මයන්ගෙන් දුරු කළ යුතු ක්ලේශයන් හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඉතින් එහෙමනම් අපි සබ්බාසව සූත්‍රය දැන් සති 9ක් කතා කළා අදත් එක්කලා. ඒතර සබ්බාසව සූත්‍රයේ අදින් නිමාවටපත් වෙනවා.